ගත වෙන එක තමයි අද කියන්නේ. ඒ වගේම නාමයේ දැක්කන දේශන අමංගල දෙන්නේ සාමාන්‍ය කතාවක්. ඒ නම් මොනවාගේ මාර්ගය වශයෙන් දක්වන තැන එක මාර්ගයක් තමයි. ඒක මාර්ගය වශයෙන් දක්වන තැන විසින් කියන කාර්යයක් වෙනවා. ඒ තමයි මාගේ ජීවන දර්ශනය සමානස්කරන වෙන මාර්ගයක් නෑ. ඒක මොකද අයම වාගේ සංකීර්ණ මාර්ගය නාමස්කරන මාර්ගය. ජනතාවස්තේ බුදුනාම ප්‍රතිමහාන පසේ බුදුනාම භාෂාවන් මාර්ගපන් දවන ඒ සෑම මාර්ගස්තනාවක සංමාර්ගයේ ගමන් කිරීමමයි ඒ සම්පේත පස්සනේ ඒ වගේම දැනට යම් කිසි කෙනෙක් නිවන් අවබෝධ කරනවා නම් ඒ සාගතන මාර්ගයේ ගමන් කිරීමේදී ඒකත්වයට පස්සෙන් වන්තුවට කවුරුන් කරහදී මේ මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක්මයි නිවන අවබෝධ කරගන්නට සමත් වන්නේ. ඒ නිසා නිවන් යාමද බලාපොරොත්තු වන ආයතනයේ ආර්යසහගත මාර්ගයේ ගලතරම සම්මානයේ සිටතන දීමකල දක්වන විශේෂයෙන් හැදීම ඇති කරගෙන ඒ ආර්යසහගත මාර්ගයේ ගුණධර්ම දිනු කර ගන්නවා. ඒ දොළදම් මූලික ගැනීම මූලික පදනම වන්නේ සම්මානික සම්මා සංකල්පාලෝකයෙන් දක්වා ප්‍රාගස්ථානමානී ප්‍රධානවත්වයෙන් ඒ වනේ සම්මා සංකල්පයෙන් පටන් ගන්නවා හොඳයි කියලා මම කල්පනා කරන්නේ සම්මා සංකල්ප යහපත් සංකල්පනා මෙවන් යන බලාපොරොත්තු කෙනෙකුගේ සිතට අනිවාර්යයෙන්ම ඇතිකරගත යුතු කල්පනාවල් සම්මා සංකල්පනා යහපත් සංකල්පනා බැරි සංකල්පනා කියන අනිත්‍ය සංකල්පනා. මේක තමයි සංකල්පනා ව්‍යාපාර සංකල්පනා දුක්ඛ සංකල්පනා. සාමාන්‍යයෙන් තමයි නිරන්තරයෙන් ප්‍රතිවිදියක් වෙනවා. ව්‍යාපාරයේ තිබෙන නිරන්තරම ප්‍රතිවිදියක් වෙනවා. නිස්සාරම නිබඳ ප්‍රතිවිදියක් වෙනවා. ඒවත් විස්ස සංකල්පනා. ඒවන් මිස ප්‍රතිවිදියක් සංකල්පනා තමයි මේක කියලා කියන්න ඕන. මුක්ඛාමස්සාවත මොනේ සත්‍යවකින් නිදුනේ කල්පනායි. නිරෝධ ලක්ෂණ යනවා කියන එකට වඩා සත්‍යවකින් නිදුනේ කල්පනාව කියන එක සංකල්ප කරනවා කියන එකට අපි අර්ථන දීපණය කරන දාස්කම්. එතකොට අභ්‍යාපාද කියන සත්‍යන්තරේ වලකනවා නෙවෙයි සම්පූර්ණ ජනතාවෝ කටවලදී ඉන්දිය වේවාගේ ආගම් දෙයක් පිටු වැටලා ගන්නවා නෙවෙයි. ඒ මොන සත්‍යන්තරේ ඒකත් සෝපත් කියන අදහසට අනුව අභ්‍යාපාර සංකල්පනාවෙන් අපේ සුපෝෂ කරනවා. ඒ වගේම පිටක කර්තව්‍ය මොහොතක් දීලා කරන්නේ. අපි අනිවාර්ය සංකල්පනාව නැත්නම් පිටක කියනවා. මුලින්ම මේ සම්මා සංකල්පනා තිබුණේ තමයි. විශේෂයෙන්ම සතරට නිවීම තමයි කියන මේ සංකල්පනාව පිටක තමයි සම්පූර්ණ නිවන සඳහා අවශ්‍ය ගුණධර්මයන් පෝෂණය කරන්නට පටන් ගන්නවා. ඒක නිසා සම්මා සංකප්පය ඉතාමත් අවශ්‍යයි. ඊට අමතරව සම්මා වාචාව අපි ආරක්ෂා කරන්න ඕන. සම්මා වාචාවේදී අද බෞද්ධයන් විසින් බොහෝ විට ආරක්ෂා නොකරන ශික්ෂා පද තියෙනවා. දැන් බොහෝ වචන කියන කියන සරුතවචන කියන සංකල්පනා කියන කතාවක් කියන මේවා විස්සා වාස්තවයෙන් කරපන්තර දිපන්නේ දෞත්‍යයන් නම් බොහෝ විට සම්පන්නවලා පොළොවෙන් අවස්ථාවන්තයක් තමයි. සාමන්තයෙන් නෝනාකතරන්නේ මෙලොවකට දැනෙන පරිමෝපස්තරයෙන් වචන වලට ප්‍රකාශ කරනවා. ඒක පාන ගැන කතා කරන ඒවායි ලෝකෙ දේවල් ගැන කතා කරන ඒවා සංස්කෘතික කියනවා. මොනවාම තමයි මේ මාර්ගය පන්දන කරන ලබන වාමකේතු උදානයක් නැත්නම් වාමකේතු වචනයක් පාවිච්චි කරන ඒවා යහපත් සම්බන්ධතා. ඒ යහපත් වචන පාවිච්චි කරනවා. යහපත් වාක්‍ය සමාවාස හැම නිසා පුළුවන් තරම් දුරට ඒ සම්මා වාචාව අවස්ථා කරගන්න පුළුවන් නතෝන මුක්තා වාචාවෙන් ඈත් ගන්නට ඕන. එරෙහි වචනයෙන් පාවිච්චි කරන ඈත් ගන්න ඕන. ඊළඟට සම්මා කාන්න මත ඒතරම් සාමාන්‍ය කරන එකක් කියලා කල්පනා කරනවා. තමන්ගේ ජීවිතය අයින් කරන බැරි කිසිවක් නැතුව තියෙනවා. සම්පූර්ණයෙන් සම්බන්ධයෙන් සම්පූර්ණ නැති වෙනවා. ඒ වගේම කාමී වර්ධන රැකීම පිළිබඳ සම්මා සම්මානක වස්තන් ලබන. ඒ ඔක්කොම ජීවිතය සම්පූර්ණ කරනවා. ඒකට සම්මා ආදී නිරෝධී ආකාර නිමිත්ත සංස්කාරයන්ට සාහසන අවශ්‍ය වෙනවා. දෙන්න මේ කරුණ අපි දැන් කියවහතරක් සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මාද සම්මා මෙන්න මේක තමයි නිවන් යන්නේ පදනම විදිහට. මේ පදනම අපේතන තමයි අනිත් ගුණධර්ම පිළිස දියුණු කරගන්න පුළුවන්. ඒක නිවන් යාමට මේ ගුණධර්ම හතර උපකාර කරනවා විනා ඒක නිවන් ලබා දෙන්නේ. ඒ නිවන් ලබා දෙන නම් අපේතන දියුණු කරගන්න පුළුවන්ගතිය. ඒ අන්න තමයි සම්මාසතේ සම්මා සමාධි සම්මා විච්ඡේදන අංග තුන. සම්මාසතියයි යහපත් සතියයි සම්මා සමාධිය කියන්නේ අපට සමාධිය සම්මාන කියන්නේ අපට දැක්ම මෙන්න මේ අංගතුන දිනකල ගෙරෙන්න තුළින් තමයි කෙනෙක්ුණාම අවබෝධ කරගන්න ලබන්නේ මේ අංගතුන දිනකල ගැනීමට අනුමෝදන් ගොඩින් සිට අංගවල අවශ්‍ය වෙන ඒවා සාධක කරගෙන ඒවා පසුබිම් කරගෙන තමයි ඒවා පදනම් කරගෙන තමයි මේ අංග දිනකල සම්මා සතිය සම්මා සමාධිය මේ අංග කල දිනු කරන විට සම්පූර්ණ සම්මා සතියාදී අංග දිනු කරන විට ඔබේ සිත තුළ සම්මා වායාමය ලැබෙනවා. සහපත් කුසාවේ සම්මා වායාමය. ධාතු සම්මා වායාමයේ විශේෂ බොහෝ විට මෙතන කරන්නේ අනුස්පන්නාන අපසාරණ ධර්මාන සමුප්පාදාය උපන්නාන අපසාරණ ධර්මාන පහනාය. මොකන් අපසල ධර්ම නිවිපදීන සඳහා සාහසිකාය දෙන්නේ. ඒ වගේම උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහයක් දෙන්නට ඕන. ඊළඟට කියනවා අනුපන්නාන කුසලාන ධර්මාන සාදාය උපන්නාන කුසලාන ධර්මාන ඒක සම්මාසාර දියෝ භාවය සිතා භාවනාය සාරකෝරියක්. උපන් සසර ධර්ම තව තවත් දියුණු කරගෙන භාවනාවේ සර්ව සම්පූර්ණත්වයට පත් කර ගැනීමට මේ සංකුසල ධර්ම ඇති කර ගැනීමට උත්සාහ ගන්නවා නම් යම් කිසි අනුරදී තමයි මේ සිතට සම්මා වාදනය වෙන්නේ. නෝකම් කුසල ධර්ම තියෙනවා. ඒ නෝකම් කුසල ධර්ම තමයි සංස්කාර නිවන් ගැන අපි කතා කරනවා නම් ඒ සංස්කාර ලෝකේ අනිත්‍ය අධිදාන නැත්නම් මේ නෝකම් කුසල ධර්ම දුකදාන නැත්නම් මෙයම ආකාරයෙන් ආත්මයක් වීමේ අනාසයි කුදානේ නැත්නම් වස්තුවකින් දකින්නේ නැත්නම් මේවා මේ වගේම මේවා ශූන්‍ය ධර්ම වශයෙන් දකින්නේ නැත්නම් ඒවා මේ දක්වා දකින්න හැකියාව මම ලැබුණේ නැත්නම් මේ ඔක්කොම තමා සිත තුළ නෝකම් සුදුදාන. ඒ වගේම තමාගේ සිත තුළ මේ උද්‍යාවේ බාහම බලස්පස්සනාදී විදර්ශනා ඥාන තියෙනවා. ඒ විදර්ශනා ඥානයේ පිළිවෙල නැත්නම් ඒක නෝකම් සුදුද බලන්න. ඒ වගේම ධර්මයේ ප්‍රත්‍ය ධර්මයේ තමාගේ සිත තුළ පැහැදිලි ලෙස සාක්ෂාත් කරගන්නාම අවබෝධ කරගන්න නැත්නම් ඒක නෝකම් සුදුද බලන්න. සම්මත වශයෙන් කතා කරනවා නම් අපතාව සමාන උපදවාගෙන නැත්නම් සිද්ධ වෙන භාවයක් නැත්නම් ඒකත් නෝකම් සුදුද බලන්න. එවගේ පළවෙනි භාවනාවේ අර්ථනාස්මාදිත වගේ නැත්නම් ඒවත් සංකප්ප භාවනා. සමතන කතා කරන දර්ශනාවත් කතා කරන විට මාර්ගඵල ලැබුණ නැත්නම් මේවා ප්‍රවාහන ආදී මාර්ගඵල ඒවා මේ සංකප්ප ධර්මයේ ආධිවස්තුන් මේ සංකප්ප ධර්ම අවශ්‍යයක් වෙනවා. මේවා එක්කර ගැනීමට ගණකන උත්සාහය තමයි අර්ථනාස්මාදිත සම්මා සමාධිය සම්මා විශ්වවිද්‍යාලය. මොකද යන්න දියුණු කරන විට සමාජයේ සිදුවන සංඥා උපසෝධන බවට ජීවන කරගෙන ඉස්සරහය සිත්තරකට කරන නිසා ඒ සම්මා වායාමයේ කාසිකම වදිනවා ඉතාමත් සමානයේ සිතතුල මේ ධර්ම දියුණු වෙනවා ඒ සමතව දියුණු කර ගන්න පුළුවන් යන බලාපොරොත්තු වෙන ඉස්සරහට මේක ඒ සමානයේ සිතතුල දියුණු වෙන යටි නැත්නම් සිතන ඒ සියලුම සිතන සම්මේලන වෙනවා දියුණු වෙනවා එතන මේ ආකාරයෙන් සම්මා වායාමයේ සමාජයේ සිදුවන වැඩිම ඒ සඳහා අවශ්‍යම කටයුතුවන්නේ පුළුවන් තරම් දුරට අපසම්බුදේ ඈත් වීම ගැන ඕපන්කතර අපසම්බන්ධන නියෝකතරව දෙන්නට සිදුව කටයුතු කරනවා. වගේම නෝකන් කුසල ධර්ම උපදාගෙන ඉන්නවා විදිහා උපන් කුසල ධර්ම සමතව ජීවන කරගන්නකොට කටයුතු කරනවා. මෙන්න කටයුතු කිරීම තමයි සම්මා වායාමයේ කියන අනුගමනය කරන්නේ. ඒ සම්මා වායාමයේ වැඩිනවා මා කර්මකම විදිහට සම්මා සතු සම්මා සමාධි සමාධි කියන අනුගමනය කරනවා. ඒකත් සම්මා කටයුතු කියන්නේ බුදුරජාණන් වහන්සේ බොහෝ විට සම්මාසකේ උත්තර ගාන විස්තර කරලා තිබෙනවා. සතර සත්‍යප්‍රඥාන බලය සතමාන දුකේ සම්මාසකේ වෙනස්කම් මොකක්ද මේ සම්මාසකේ කියන්නේ අහලා ඒක මොකක්ද කියලා ඒ ප්‍රශ්නේ නමලා ඒක පිළිතුරු වශයෙන් ගන්න දස්සන් වෙලදිස්සේ දෙකේ ප්‍රායෝගික කරන පස්සේ ඒක මොනවා කියන පස්සේ වෙන දෙකේ සම්සාන් පස්සේ වෙන ගාමයේ සම්මාන පස්සේ වෙන සියල්ලක් සංජාන සතමාන දෙනිය ලෝකයන් කරනවා නැත්නම් මේ කායන පස්නා වේදනා පස්නා සංස්කාර පස්නා ධර්මයන් පස්නා කියන සතර සත්‍යප්‍රඥාන වැඩිනම කටයුතුකේ මේ සම්මාසකේ භූමියේ කියන එකයි යකා. නැත්නම් සම්මාසකේ කියන්නේ සතර සත්‍යකථන ධර්මයන් දීම කිසිමයි කියන එකයි ඒකේ අර්ථය. එතකොට මේ සඳහා ඒ සතර සතිපට්ඨානයම සමාධියේ ජීවිතයට එකතු වෙන එක නිවිලා ජීවිතයට එකතු වෙන ආකාරයෙන් කටයුතු කරන්නට කොහොමද කරන්නේ? විශේෂයෙන්ම සම්මා සතිය කියන පොරව පස්ව කියන සම්මා සමාධිය දිනු කර ගන්නට බෑ. මොකද සතිය නිසා තමයි සම්මා සමාධිය දිනවන්නේ. ඒ නිසා සම්මා සමාධිය දිනකර ගැනීමකට ඒ වගේම සම්මා සමාධියක් නැත්නම් සම්මා දිට්ඨියක් ඇතිවන්නේ. ඒ සම්මා දිට්ඨිය කර ගැනීමට මේ සම්පූර්ණ ඉතාමත්ම අවශ්‍ය කරනවා. ඒ සම්මාසයෙන් මනස ගැනීමද පහසෙන් කරන්න පුළුවන් දෙයක් තමයි මේ පොතේ සම්පූර්ණ කෝෂේ ඒ කාරණා පස්සනාවේ විද්‍ය අපතපාදය ඒ වගේ වාම් කොටස් දක්වලා තියෙන ඒවා දියුණුවට එකතු කරගන්න. ඒක කරන්න තියාම පහසේ එකතරම් අපහසුතාවක් නැහැ දිනදා ජීවිතේ වැඩකට සම්බන්ධ ඒ ජීවිතයේ එකතු කරගන්න තියෙන සම්මාසයේ ඒවා ආරක්ෂණය දිනු කරගන්න පුළුවන් කොටස් නැහැ. කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන අපි කරනවා යම් කිසි ක්‍රියාවක් සෑම ක්‍රියාවක් කෙරෙන්න සිහියෙන් ඒක කරන්න දෙයක්. ඒකයි කියන සම්මාසකේ සාමාන්‍ය මෙලෙසින් උපකාර කරන ලබන. අපේ බෙදල වලේ මේ උදාහරණයක් වශයෙන් දේශනා කරන විදිහ. වෙනසකට වඩා කණේ විලාගෙන් 15ක් ඉස්සරහට ගන්න විදිහ කෝෂේ නැමෙන්නේ ඒක තමයි. අර සිහියෙන් විතරම අද කියනවා මොනවා කරන්නේ අද මම මේ ඥානපහරේ විස්ස සම්පූර්ණයෙන්ම මෙතන සිට ඥානපහර සිස්සක් හදින්න වෙනකන් කරනවා කියලා හිතාගෙන නැහැ. දැන් මෙතන වරිණ විට කකුල විවදයන්නේ දක්වන්න පුළුවන් වංශකම් කියලා දෙනකොට මම කියනවා. මෙතන ඉඳලා ඒ නාම කවුලේ මාර්ග කටයුතු කරනවා. ඒ යන ක්‍රියාවලිය අවධානය යොමු කරලා කරලා ඒක පස්සේ දස්මනි මේක දන්නනවා හඳුනා වදිනවා කියන අවදේ අවධානය යොමු යන්නේ කරන්නේ. මම සෝදන කොට මම සෝදනවා සෝදනවා තමයි කියනවා කියනවා හඳුනා හඳුනා. එයා කියන්නේ කරන කරන ක්‍රියාවන්ට අවධානය යොමු කරලා ඉන්දියන් යුතුවම අදිනවසේ දිනන පහරක් එක්කත් සිය සාහසම කරන්න පුළුවන් වෙනවා. පහක් කියනම කටේ දුරු කරගන්න පුළුවන්. ඔබලාගේ මේ පානවලම එතකොට ඒ විදිහට සතිය දුන්නොත් නම් අපිට වැඩපාන කරනවා වුණ පොලිස්යෙන් ඒ මොන දවස පුරාම වගේ සතිය නිරාකරණය නැතිව ගැනීමට ඒක උපකාරවම ගන්නවා. ඒකෙන් කරලා නිවන් සහලක් උත්තර සමින්නේ ඉන්නේ. අර එකක් මේදී සමාධියක් වුණේ වැඩ කටයුතු කරන සමාධියෙන් පුළුවන් ඉක්මන දෙකකින් කරන්න පුළුවන්. කරන්න කරන්න බැරි වෙනකොට පුළුවන් පරිපූර්ණ කරගන්න. ඒක කාලයක් යනකොට ප්‍රශ්න වේගයෙන් කරත් සතියෙත් ප්‍රාණ ගුවන් කරගන්න. ඒක පොදනවා පොදනවා පොදනවා පොදනවා කියලා ඒ ගැනම අවධානය යොමු කරගන්න. අපි මෙලොවක් කරනවා නම් කල්පනා කරනවා කල්පනා කරනවා සමාධියක් සෝඳනා සෝඳනා සෝඳනා මේ අසුබානා අසුබානා අසුබානා අසුබානා මේ විදිහට මේ කරන කරන සෑම ක්‍රියාවක්ම කරන විට සුදු කුණේක සානන්ත පටන් ගන්නවා මේක සම්මාසතිය දිනු කරගන්නදී සාමස් අවශ්‍යයි සත්‍යයට සමාධියක් වෙන සමාධියෙන් කොට ප්‍රශ්නාවක් නෑ ප්‍රශ්නාවකුන් කොට නිවනක් ලබන්නට ඒක සත්‍යය සාමස් අවශ්‍යයි බොහොම හතරේ සම්මාසතියෙන් වැඩකරන භාවනා මාර්ගස්ථාන තියෙන සම්බුද්ධ විස්සා ඒවා මේකට කිසිම සමාන දෙයක් සත්‍යයෙන්ම ඔක්කොම වැඩකරන්න පුළුවන් නම් ඔබේ රැයන සම්මා ඒක ඇතුළේ සම්මාසතිය දිනු කරගන්න පුළුවන් කොටගෙන ඒ යන සමය දිනන මේ පිළිපදින වෙලකට කරන්නේ සිංහලවත් සෑම කම්ම කරන්න පුළුවන්. ඒක සමහරට සුපේතාවක් කරන කම්මක වෙනවා. එනකොට පරිපහ විද්‍යාවක් නැති නිසා සුපතුල ඒ පිළිබඳ අභ්‍යාසයක් නැති නිසා ඊට පස්සේ ලැබුණාන් පස්සේ මේ සත්‍ය මම සුපතුල වෙන නැවත සත්‍ය විතර ගන්න ඕනේ කියලා සත්‍යයෙන් කරන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියනවා සිතේ සිතේ පාවිච්චි සායිති සම්බදාන කාරණේ පිළිපෙන්නේ සුපුදාස්සේ මහත්මේ සම්බදා. ආතන්නේ බාහිර සම්බදාන කාරණේ අපාකරණයට තියෙන ඕනේ. ඒක මොන්නේ කියලා. සතුන් මේක කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම තුන්වෙනි භාවය නිසා කතා නොකර සිටින කරකිනවා. කනබන විට අදින පරිණාමයේ ප්‍රතිපී ප්‍රතිපීවර යන විට ඒ වගේම යම් ආකාරයකින් පරකාශනාවන් දීදී ආකාරයෙන් පරපාසන විට කුරුතන කුල කටයුතු කරන්නේ තේකේ සතෝසු පස්හාන කෝපේ පාරම්පරික සිද්ධාන්තයක් වාට වෙනවා. එන්න මේ විදිහට කටයුතු කරන දෙනාගේ සිදුවන සම්මාපත්තිය වෙනවා. මේක පමණක් නෙවෙයි නෑම පිටිට කරන ගමන් ඇදෙන්න ජීවිතයේදී වැඩ කටයුතු කරන විට සමාජ සදාසිකක් දැනන මේ වහන පිළිපැක් ගන්න සදාසිකක් සදාසිකක් සදාසිකක් කියලා එක නතර කරගන්න ඒක දිගුන්කොට කියන්නත් කරන්න ධ්‍යාන දෙපා ඉඳගෙන ඉපස්සනා කියනවා අර සදාහව වෙන දෙයකට සදාසිකක් සදාසිකක් කියලා පිළිපැක් ගන්න සම්මා සද්දෝකහිත සුඛ සුඛ සදාසිකක් සුඛ දෙයක් මේ සදාසිකක් සදාසිකක් සාර්ථකයි කියන එක සිහිපත් කරගෙන උත්සාහ එනිසා එහෙම සිහිපත් කිරීමක් කරනවා. ඒකම තමයි ධර්මනාක් ආකාර වාදක පිළිබඳ කරනවා. රාමසිකා රාමසිකා රාමසිකා කියන එක තමයි ඒක තමයි අනවශ්‍ය ආකාර භෝගයක් ඇතිලා මේ භෝගයක් භෝගයක් භෝගයක් කියලා මේක කරනවා. අනවශ්‍ය නිවන් වෙන සමාගම ශාසනගත කුටි වෙන ආකාර අපසල විපස්ස පහළ වෙන විට ඒ අපසල විපස්ස මේ ආකාර උතුම් ප්‍රඥාවට සම්බන්ධ වෙනවා. එන්න නැගෙන පොහොත් වෙනකොට සුඛ කෙලෙස් භාවයෙන් පස්සෙන් මොකද රකුසල නිසිත මෙතන නිසා සමාධි සුඛද සම්මාසකේ සුඛිත දිනවන උසාර මොනතරම්කට සම්මාසකේ දිනවන දිනනකොට දැනගන්න ඇස්සින් ළඟාමන බව සමාධි සුඛ ඒ ඇස්සින් ළඟාමන බව සමාධි සතියෙන් විසුරුම කරන ක්‍රියාවන් බවට පත් වෙනවා. ඒ කිරීමට සෑහෙන කාර්ය පරිච්ඡේදයක් අවශ්‍යයි. සායන අභ්‍යාසයක් කරන්න ඕනේ. ඒ නිසා සම්මා සතිය කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍යම අංගයක් කියලා හිතලා ඒ සතිය ජීවනයේ ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. සම්මාසතියදී මේ කායනුපස්සනාව පමණක් නෙවෙයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන කොටස් අපිනම සංකල්ප දක්වන එකයි ඒක. ඒ වේදනාවක් හා වර්ධක වේදනාවක් ආයි මුපතන් දෙරේ මේක දුකක් දුකක් දුකක් කියන සංකල්පය. ඒ වගේම සමාධි චිත්ත ධර්මාපලින් කියන චිත්තානුපස්සනාව, සරාය චිත්ත, භවත චිත්ත, සම්මාන චිත්ත, නිත්‍ය චිත්ත ආදී වශයෙන් සිද්ධාර්ථයක් තියෙනවා. ඒ සංස්කෘතික ප්‍රශ්න කුසින් මේකේ ඇති වෙන ඇති වෙන විදිහ ඒ විදිහට දැනගන්න ඕනේ. සාහසිකව උත්තරාධිකාරිය වෙනවා. මේක නැත්නම් මේ ලෝකිකක් පාන ලෝකිකක් කියලා දැනගන්න. විශ්වම සිතක් නම් විශ්වම සිතක් කියලා දැනගන්න. මේ විදිහට ඒකත් අපි අඳුරගන්න ඒකේ ඈත් වෙන එකක් නිසාමමත් වෙනවා. ළඟ සමාජයේ තියෙන පහළ නිවන් ධර්මයේ කාමාන්තය ආවේ මේ ව්‍යාපාරය ආවේ මේ කියන විද්‍යාව මේ උද්දච්ච කුච්චේ මේ ආදි වශයෙන් මේ නිවන් හදාගන්න පුළුවන් මේකත් තමයි හොඳ. කොහොමද කියනවා සමාජයේ ප්‍රයත්න සුත්‍ය තුළ ඇති වෙන සෑම ක්‍රියාවකම සිදුවෙන කරන්න පුළුවන් සාධක පිටතට තමයි සම්මාපත්තිකා මුලින්ම දෙනවා. ඒක නිසා සම්මාපත්තිකා සාමාන්‍යතාවය කියන මොඩියුල් එකට කරගන්න සිදුවෙන කියන කොහොමද කරන්නේ කොහොමද කරන්නේ භාවනා කරන කාලයේදී තමයි ඒකන් වේදනා තියෙනවා කියලා වෙනත් දේවල් කල්පනා කරලා අපිට ඕන දෙයක් කරන්නට පුළුවන් වෙනත් දේවල් කල්පනා කරන්නේ නැතුව ඒ කරන දේට අනුභවය කරලා කරනවා උදාහරණ වශයෙන් ධර්මදේශ ප්‍රාණ එකක් කල්පනා කරනවා ඒ වෙනේ කාර්යයක අරගෙන ඒක ඒක ඒක දැකින්න අපිට මේ ප්‍රමාණ පොළොව කිසිම දෙයක් කරන්න කලින් කරලා ඉන්නදී කරන්නට පුළුවන් කලින් වඩා සම්පූර්ණ වශයෙන් කරන්න පුළුවන් කලින් වඩා හොඳට ඉඳන් ගන්න ක්‍රියාව කරන්න පුළුවන් මේ විදිහට සෑම ක්‍රියාවක්ම සත්‍යයීව කරන්නට පුළුවන් වීම තුළින් ඒ කරන ක්‍රියාව ඉතා හොඳට කරන්නට පුළුවන් වෙන අවධානය යොමුන නිසා ඒ සාමතරව සමාධියට තුළ සත්‍යයීව යන මේ ආදී ජීවිතයක කොට කරගන්න ඒක අමතරව සම්මා සතියෙන් පස්සේ තමයි සම්මා සමාධිය බුදුහාමුදුරේ දේශනා කරන්නේ. සතිය නැත්නම් සමාධිය දිනු කරගන්නට බැහැ කියලා මම කලින් ප්‍රකාශ කරනකොට සම්මා සතිය ඉතාමත්ම අවශ්‍යයි සම්මා සමාධිය දිනකර ගැනීම සඳහා. ඒකෝට ඒ විදිහට ජීවිතය නිවිතේ වැඩ කටයුතු කරන විට සම්මාසයෙන් කටයුතු කරනවා කියන අමතරව මොනකම් වාඩි වෙලා විනාඩි 15ක් විතර ඉඳලා හරි ඉඳලා කවර ඉරියව් කියන එක. ඒ කියන්නේ ඒ කවර ඉරියව් කියන එක භාවනාවක් කරන කොහොමද ඒ භාවනාවේ සමාජ කුදුත භාවනාවක් කියන අනුකූල භාවනාවක් තියෙනවා බොහෝ විට රාම කරිතායක මොතමානක තුන සිදුවෙනවා තමා සිදුවන විදිහට කාර්යසිත කියන්නේ කියනවා පිළිකුල් පහරනවා කියන්නේ විශ්වාසයෙන් කරන්නේ. ඒකම් කරනවා සිතන කෙනෙකුන් උත්සාහයෙන් නැතිවෙන්න බෑ කියලා කතාවක්. ඒ වගේ නම් පුළුවන් තරම් දුරට මෛත්‍රී භාවනාව මොහොතකින් තමයි කියලා කියනවා. ඒ වගේම නොඒකාකාර සිතුවි කියනවා විවිධාකාර සිතුවි භාවනා කරන බැරි උකාරමු සුබ ගන්න බැරි වික්ෂිත වික්ෂිත සිතුවි විකල්ප සිතුවි පහළ වෙනවා නම් ආනාපාන භාවනාවේ සංගායන කොමකට මූලික ප්‍රථම කොටස මේවා විශේෂණාගේ හර්ෂ ස්වරූපය සමාජීය අවිශේෂිතේ සමාහඳ දාන මේ කඩක ස්වරූපයේ ගැළපෙන ආකාරයේ භාවනාව කරන පොදු කොමකට ඒක තමයි යෝග නොකමන ප්‍රතිඵල ගන්නට හැකියාව ලැබෙනවා සමාජයේ කල්පයේ සෝමයේ තේරුම් ගන්නවා මෙහෙම දෙන්නට සංස්කාරවල තියෙනවා සද්ධාවල් නැත්නම් මේ ප්‍රශ්නාවල් තමයි මම ප්‍රශ්නාව කියන්නේ නැත්නම් මගේ ජීවිතය අදට කියනවා මම ජීවිතය අදට කියන්නේ ඒ විදිහට සංගේ රාමයේ අදටනම් කාංගාමික කියන්නේ මේ කියනවා දෝෂාවක් කියන්නේ මේ ආවියසන් තමයි තේරුම් ගන්න තේරුම් ගන්න එක ප්‍රතිවිරුද්ධ භාවනාව මූලික පදනමක් කරගන්න නෙවෙයි අර පොත්වල සිදු කරන විට කරන්නට පුරුදු කරනවා. ඒක නිසා හැම දිනකටම හැම කවුන්ටයක්ම සිදු කරන ආකාරය තමයි පොත්වල සිදු කරන්නේ. ඒ කියන්නේ පොත්වල ගැන තමන් ආකාරයෙන් කලින් කරන ආකාරයන් ඒ විදිහේ තේරුම් ගන්නවා තේරුම් සමාස කරගන්න. මේ කාලපරිච්ඡේදය තුළ මම ගමනා කරනවා කියන කාරණා දිනාලේ පාරක් කොන්ස්ටන්ට් සෝපියක් සමාන පරස්පර පරස්පර ඒ කාලේදී මුල් විනාඩි 5 10 අර උත්සාහකේ මෛත්‍රිය අසුබ භාවය කියන භාවනා කර්මස්ථාන හතර එක එකකට ප්‍රගුණ කරනකොට ඒ කියලා මේ පූර්ව කොට කරන මිසලම කියනවා. අපි දැන් මේ බුද්ධ මෝජාව කියනකොට නම බුද්ධං ගුණ සාගන්තන වාසාවක් තියෙනවා. ඒක කියන්නේ පූර්ව කොට හතර තමයි. සමාන ගුණයන් මුද්‍රිකාන් වහන්සේගේ ගුණ ධම් කියන වචනය වන්දනා කරනවා. පස්සා සදාන ප්‍රතිඥා වේරෝ තේමෝ සත්‍යෝ සුපස්සාතිනෝ මෛත්‍රී කුතේ ආයෝ මුහිස්සන් සම්පතෝ බුද්ධන්තෝ මොසයි බුදුමන මනසින් කොමලතේ සම්පූර්ණ විශ්ලේෂණය කෙරෙනවා පිළිතුරුනවා. රක්ෂණ සම්දේ මරණාලහන්ත මම මේ ලෝකයේ නම සත්‍ය මරණය ප්‍රාර්ථනා කරනකොට එතන කියන්නේ මරණානුස්සති භාවනාව. මේ භාෂාවෙන් හැමදේම ගන්න ඒක නිසා මේ චතුරාර්ය භාවනාවයි කියන ලබන බුද්ධානුස්සති මෛත්‍රී ආසන්න මරණ කියන භාවනා හතර අපට කියන්නේ හේතුවක්. ටික ටික කරනවා. බුද්ධ බුදුහාමුදුරුවෝ මොන පිළිතුරු කරනවා පනාන්දාන ඊළඟට සමාවග්ගයෙන් සියලුම සත්ව ලෝකයමයි කොහොමද කියපස්සලා ඉන්න කෙනෙක් ඒක නිසා සියලුම සත්ත්වයන් මෛත්‍රී සිත පස්සලනවා. ඊළඟට මේ පරිවේය කියන අපොමිෂ්ඨ කොටස් වෙන කුණපත් කරන මේ පරිවේය කියන සම්භාවයේ කුණපත් කරන මේක පස්ව මාර්ගය වෙන කුණපත් කරන මේ ජීවිතේ සාන්තවත් වෙන වරණයට පස්සනා කියනවා කියන්නේ ඒකන්නේ මරණකොට මේ සියලුම දේවල් අතහරින්න වෙනවා තමා ප්‍රොච්චර ආසාවකට ප්‍රොච්චර ආදරයකට ප්‍රොච්චර දෙන්නම කියන්නේ ඒ කවර දෙයක් හෝ කවර කෙනෙක් නම් මේ සෑම දෙයක්ම සෑම කෙනෙක්ම අතහර දානවා කියන එක ගන්නට වෙනවා ඒ කියන්නේ වෙන කරන්නට කිසිම කරන වෙන විකල්පයක් නැහැ. සමාජයේ ජීවිතය සම්පූර්ණයෙන් අත්හරින්න. මරණය ඒකාන්තයෙන්ම සිදුවෙන මරණයේ ජීවිතයන් අත්හරින්න කියන මේ භාවනා කරන කාර්යපරිච්ඡේදයේ කියන කේතනකාම කියන සංදන දැනුම සම්පූර්ණයෙන් අත්හරිනවා කියලා අත්හරින්නට පුළුවන්. මේ අත්හැරීමේ සාමර්ථ්‍ය අවශ්‍යයි. මොකද මේ අතහැරීම සම්පූර්ණයෙන් කරපු කෙනා තමයි කියන්නේ. සාමාන්‍ය ජීවිතයක් පස්සේ තියෙනවා. මේ සාමාන්‍ය කරන අන්දගෙන ඉන්න ඉඳගෙන මේවා කවදාවත් නිවන් ලබන්නේ නැහැ. මගේ ආගම මගේ රට මගේ ජාතිය කියලා මේ ළඟදී ගන්න ප්‍රමාණය කියන්නේ සිත්පත් කරලා මානසික කාරණා කියලා කියන්නේ අද මම කියන රේගුලේ කොහොමද මට තේරෙනවා යනවා මේ කතා අහනකොට ඇත්තවත් මම මගේ බව උපාදාන කරගෙන ඉන්න තාක්කල් මොනවද යන සම්පූර්ණ නැහැ මේ සියල්ල අත්හැරෙන්න කොහේ තමයි මොනවද ලබන්න පුළුවන් වන්නේ ඒක නිසා අත්හැරෙන්නට පුළුවන් අර මරණාන්තයේ ඒ විදිහට කරනවා එහෙනම් මම මේ විදිහට කාම් රැස්වෙන්න වෙනවා මම මේක කරනවා මම ජීවිතය අනේකයි මේකයි මම වෙලාවට මම කියන්නේ ආකාරයට පිළිගන්නවා. වෙන කරන්නට කිසිම දෙයක් නෑ. මේ ආත්මය මම ලැබුණා. ඒ ලැබෙනවට ඔක්කොම දෙන අසහවන උදාහරණයක් වම්මලා තාත්තලා නෑනේ මිනිස්සු. නැත්නම් ස්වාමීන් වහන්සේ නෑදෑයෝ මිත්‍රෝ දීලා මොකදනම් ගණකා දේවල් කියනවා තමයි ජීවිත සමග. ඒ කියනවා පැත්තකට දාලා මේ ජීවිතේ මේ ආරම්භ ඒ වගේම තමයි අද සිටින මේ සෑම නාමස් සෑම කෙනෙක් තුනක් අපි අත්හැරලා පැත්තකට දාලා තමයි නාමයන් සිදුවන්නේ. මේක තමයි යථා සත්‍යයේ නිර්ම යථාව මේක ඇති වෙන්න පුළුවන්. මේක ඇතිවෙන්න පුළුවන් මේ කවුරුන්ට හදාපක් කරගන්නේ මේ යථා සත්‍යය අවබෝධ කරගැනීම තමයි ප්‍රඥාව දිනනවා වෙනවා. ඒ වෙනත් ඒවාගේ සම්පූර්ණ බුද්ධියකින්ද එපා එපා මේවා අත්හැරලා ඉන්න එක දැනගන්න ඕනේ. ඒක තමයි මේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. ඒ යථාර්ථකෝ තේරුම් ගන්න තේරුම් ගන්න කියන්නේ සිතින් අරගෙන පාඩම් ගන්න සිතින් ගන්න. එන්න මේ කියන්න අතහැරලා උදස්නා බාහිර මනෝලම් සුභානා කරන ඔක්කොම සිතින් අතහැරලා කියලා සිතින් සිතින් බලන්නේ. බලන්නකොට දෙකට මෙහෙල සිටින වෙනකොට ඒ එකක් අත්සන් වෙනවා අත්සන් වෙනවා කවල් සිටිනක් අවස්ථාවක් මේකත් සම්බන්ධලා ඉතින් මේ සිටින ප්‍රකාරය ඊළඟට එන්න සිට බලන්න තවත් සිටින එන්න සිටින කවර එකක් වගේ බුදුහාමුදුරන් ළඟ ඇවිල්ලා ඇවිල්ලා දෙකක් ගන්න කමන්න එහෙම කෙනෙක් තමයි අතහරිනවා කියලා අතහරිනවා දැනුමක් ඕනෑම දෙයක් කතා වෙනවා කියන නන්දයි මාතෘකාවක් මේක පාස්කේ. ඒකෝට මේ සියලුම දේවල් ඒකම අතහරින්න පොදු දේ නෑ පහක් දහයක් විතර කාලයක් අර මනාවක කතා කරලා අතහරින්න එන්නේ දේවල් අතහරින්න. ඒක නිහාම සිතින් බලන්න අපිට මේ දේවල් කොහොමද අතහරින්න අතහරින්න අතහරින්න අතහරින්න එකක් බලන්න. අතහරිනවා කියන අතහරිනවා කියන සිතින් කතා කරන්නේ. ඒක නිරාකාරයෙන් මතහැරීම සිදුවන්නේ. ඒකෝට විශේෂයක් කරනවා නිරායාසයෙන් මෛත්‍රියෙන් කරගෙන අපර වේදන අපර වේදන කියන සම්මානත පිටත කුසාවක් නැතේදී සිත සම්පූර්ණ නිසල සත්‍යයට මේ තුලින් පස්සන්නට පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම බලගෙනවා මොකක්ද කියලා පස්සෙනා මේක සාමාන්‍ය ගුණා දිනන මොනවද කියලා මම කියන්නේ. ඕනෙකට වෙනවා. කලින් ආසම බහනා කරලා ඒක සම්මත සමාධියක්. යහපත් සමාධියක්. ඉතින් මේ විදිහට අපහැරියම විනාඩි 5ක් 10ක් 15ක් විතර කරන්නේ හැමදාම කරන ඕනේ ප්‍රයත්න මෙතන ලාවහරි කවදාවත් අපහැරියම පොදු ගන්න. මේක පොදු පොලිස් කියන මේකෙන් මුගන කෙසේක මේක වශයෙන්ම ඉන්න බව සුබදී කොපදිනේක පුළුවන් සාක්ෂි දෙන්න. මොකද මරණ වේලාවේදී මේ ප්‍රයත්නකට ආදාරි මානසික දැනගැනීම අපහැරියම පොදු පොදු සිදෙන නිසා ඇත්තම මන්නේ පස්සෙන් සිදුවන අවස්ථාවක දුනන් ඔය කවුරු සංගන්නේ කියන්නේ මගේ පුතායි මගේ බෝයේ සාම්ප්‍රදාය බහලේ අම්මයි තාත්තයි මේකේ කියලා මේ කිසිම කල්ලන්නේ නැහැ මගේ රටේ මගේ දාසේ මගේ දාසෝ මොනවත් සංගන්නේ නැහැ අද අපි බෞද්ධ වෙලා ඉන්න මල්ලගෙන මුස්ලිම් දෙදෙනෙක් කියන දුන්නා තමයි මුස්ලිම් ඉස්සෝ අපි මේ වසුනායට බණින් බහවල මේ මානසික කමක් නැහැ අපි මේ කියන්නේ මාත හරිනවා අතහරිනකොට මේ කිසිම කල්ලන්නේ නැහැ එතකොට අල්ලගන්නේ නැතුව අතහැරියාම මරණ මොහොතේදී සිත නිදහස් මරණයටපත් වෙනවා. නැත්නම් ලෝකයෙන් නැරෙන්නේ, නැත්නම් තරහින් නැරෙන්නේ ආස්තාව. තරහ දෙකම නැරෙනවා කියන්නේ මේ ප්‍රශ්න මොකද කියන්නේ? ඕවස්තාවයක තිබෙනවා. එමෙනිසා පුළුවන් තරම් දුරට අත්හැරීම සම්පූර්ණ කිරීම තුළින් මරණයට නිබ්බහව මරණ දෙන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ මේ ශක්තිය තුළින් මරණය හැටියට සියල්ලම සිදුවන අත්හැරීම විශේෂයෙන්ම මරණයට පස්සෙලා සුදුසු ඒක දෙන්න පුළුවන් ශක්තිය ලබා ගන්න. ඒකේ අර විදිහට නඩවසන් මනස බහනවා කියලා පැහැදිලිවම කියනවා. ඒක නිසා යන්තම් සුදු කරගන්න පස්සේ මොකක් හරි මූලික සම්බන්ධතාවයක් තමයි සුදුසු ඒක පිළිබඳව මොනවා කරන්න පටන් ගන්නවා. අර අතහැරීම තුළින්ම සාර්ථක ප්‍රතිඵල ගන්නට බැරි නම් ඒ කියන්නේ අපහැරීම තුළින්ම සිත සම්පූර්ණයෙන්ම උපකාර සමාධි කර ගන්නට බැරි නම් ඒක පස්සෙ තමයි තේරෙනවා මේ කාලය තුළදී කවර කවදාකාර සිතුම් දෙන්නේ කියලා. සමහරට අතීතයේ යන සිතුම් සම්බන්ධව එන්නට පුළුවන්. අතීත සිතුම්. අතීත සිතුම් ආවත් මේකපාරට තේරුම් ගන්න අතීතයේ කියන්නේ නෑනල වැඩදී කිසි දෙයක් ඕක කියන්නේ කියලා කිසිම වැඩක් නෑ. අදියට දෙවියන් දේවල් තිබුණා ඉස්සරහ නෝනා කොච්චර විශ්වාස කරන්නේ නැහැ. ඒ එහෙමයි අවබෝධයෙන් වුණාම අතීතයේ අමතක කරන්න පුළුවන්. නැත්තම් අපි අනාගතයේ තවම දවල්ට ගන්න මොකදේට ගන්න මොකද ලබන සංකල්ප ගන්නට මොකද මේ විදිහට අනාගතයේ කරන ක්‍රියාවන් පිළිබඳව සිතින් පහළ වෙනවා. අනාගතයේ කවර ආකාරයෙන් පැමිණෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඒක අපේ පිටේ තියෙන සින්න වර්තමාන සංකල්ප සම්බන්ධ සිතින් පමණයි. ආවෝමී විපස්සනා කියනකොට කුටිවිදී අතීතයේ බලන්නට ප්‍රතික්‍රියාවේ පරිසරයේ අනුමත සිත දෙන්නේ නැත්නම් සිතට වෙන කරන්නේ දෙන්නේ සිතට වෙන්නේ සිත මොකදවා ඒක තමයි සිත නාමය ඒක සිතේ තියෙන නාම ධර්ම ඒ කියන සිත සමාන බද්ධ ගන්න කියන එක නෙවෙයි ආනාපාන සම්බන්ධව පරිබාහනක සිත සංසාරන භවනා කරන සුවඳ තමයි කරනවා කරනවා කියන්නේ එහෙනම් කරනකොට සමාධිය පමණක් ක්‍රියාවෙන් නෝන් ලබන්න බැරිත් සම්මාදිට්ඨිය අනිවාර්යයෙන් නැති කරගත යුතුයි. සම්මාදිට්ඨිය කියන්නේ මානසික මුලම දේශනා කරලා තියෙන්නේ සම්පූර්ණයේ දුක්ඛේ නාම දුක සමුදය නාම දුක නිරෝධේ නාම දුක නිරෝධාමී පස්සබානාම නාමකදී සම්මාදිට්ඨිය. මේ දුක පිළිබඳව දුක් සමුදය පිළිබඳව නිරෝධය පිළිබඳව නිරෝධාමී පස්සබානාම පිළිබඳව යම් කිසි අවබෝධයක් තියෙනවා නම් ඒක සම්මාදිට්ඨිය කියන්නේ ඒකට ඒ මොනින් කතා කරන එක. සම්මාදිට්ඨිය කියන්නේ අත්‍යවශ්‍ය කුණයක් තියෙනවා. මේ සංස්කාර ලෝකයේ අත්‍යවශ්‍ය කුණයක් දකින්න ඕන. මොකක්ද අත්‍යවශ්‍ය කියන්නේ? මොකක්ද සංස්කාර ලෝකය කියන්නේ? සංස්කාර ලෝකය කියන්නේ තමයි නැත්නම් සංස්කාර බලනවා සංකේතන සංඥා සංකාර විඥාන මේ සංස්කාර ලෝකය. එළමෙන් තමයි අසුර කරන ආකාරයට සංස්කාර ලෝකය. බාහිර ආදී වස්තු මේ සියලුම දේවල් කොටස් වෙනවා මේ සංස්කාර ලෝකේ කියලා. ඒ සංස්කාර ලෝකේ කියන නම තමයි මේක නිරන්තරයෙන්ම වෙනස් වෙමින් වෙනස් වෙමින් අනිත්‍ය කියන්නේ. ඒ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා වෙනස් වෙන නිසා වෙනස් වෙනවා කියලට කියනවා. නිරන්තරයෙන්ම වෙනස් වෙනකොට කියනවා අනිත්‍යකම් කියනවා. ඒ අනිත්‍ය කියන්නේ බුදුන් සූත්‍රයේ ප්‍රකාශන කරන බුදුනාමයේ ප්‍රකාශනයි ගණදානයේ ප්‍රකාශනය මාර්ගයක්ද මල් ප්‍රේමක නිරන්තරයෙන් වෙනස් වෙනස් වෙන කියලා පිටනපත් පිටපත් ඒකත් අත්තරෝ ප්‍රෝපුර අපර වෙනස් වෙන බුදුනාමයක් වෙනස් වෙනවා ඒක පරිවෙන හැමෝම සංඥාන පරිපාලනයක සම්පූර්ණ පරිපූර්ණ කලින්පත් වෙනස් ස්වරූපයකට පරිවර්තන මොනින් තමයි යොකන සංස්කාර ගන්න යොකෝ මේ තත්ත්වයේ වන්න අනිත්‍ය විපරිණාමය ඒ වගේම මේක ඒකාන්තයක් දුකක්. අත්‍යවශ්‍යම මේ සංකල්පන සමාහෝ සමාත ධර්මයේ අනාමය. මේ අසුභෝ ධර්ම ඔබඳුන මේවා සිස්සෝ සාරවත් ධර්මයේ සූමදා. මේ කර්ම තමයි ඔබ කරගන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සහායයෙන් කියන කාරණේ සහගතව කියන අවබෝධ කරගන්න පුළුවන් නම් මේ සංස්කෘත ලෝකයේ තියෙන සම්මාදික ප්‍රතිපල ඒක නිවන දැනගන්න ඕනේ සම්මා සමාධිය සම්බන්ධව පිටරගත්තා පස්සේ මේ සමාජ ප්‍රතිපදාව තමයි මේ සංස්කෘතික මොහොතේ අනිත්‍යකම ආකාරය දකින්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් අපි අදාළයක් සමානාපානික භවනා කරන ආනාපාන සමාධි පරමතු වෙනවාට ආනාපාන අනාපානස්පස්තාවල දෙක බලන්නට තාස්වාසයක් තියෙනවා තාස්වාසයක් තියෙනවා. ඒ ආස්වාදවසක් බලන කොට ඒ කියන්නේ සිතුවිලි කියන්නේ ආකාරයට ප්‍රතිපදාව තාක්ෂණික වලට කරන තාක්ෂණික වලට පොතේ තියෙන ආස්ථාන වලට කරන මේ දෙකේ තියෙන කියන ආස්ථාන සංකල්ප සම්බන්ධව පරිණාම කාර්යයෙන් කියන මේ විදිහට අනිත්‍ය ආකාරයේ දකින්නට පුළුවන් ඉතාමත් අවශ්‍යයි. අනිත්‍ය තමයි තමයි අනාත්ම දර්ශනය දකින්නේ. අනිත්‍ය අනාත්ම දර්ශනය දර්ශනය තමයි මනෝ අවබෝධ කරගන්නේ. ඒකට දුක්ඛ දුක පිළිබඳ අවබෝධය නිවැරදිව පිළිබඳව දේශනා නිසා දුක අපි අවබෝධ කරගන්න ඕනේ සංසප්පන්දු ලෝකයේ නිමතත්ව පරමත්වක නිවන නිවත නිසා බලන්න බලන්න නොකරන අවස්ථාවකදී මේ තමන්ගේ රූපේ කොහොමද ආකාරයෙන් අනුකූලිතව කාර්ය අතබලවන්නේ සත්‍යයේ දැනස්සන් නෞකික සිතක අවස්ථාවේද මේ දක්වා කොයි තරම් වෙනස් රූපයක තමන්ගේ අනුපස්නාන් කියලා තමන් හිතනවා. මේ කොයි තරම් වෙනස් වෙනස් රූපයක තමන් හැසිරෙන්නේ නැතව තමයි වරදින සංඥාවේ වේදනාව දෙක බව සංසාර වේදනාව වලට සම්බන්ධ දුක්ඛය නැත්නම් ඒ ඔක්කොම කියන වශයෙන් කියන්න කියලා කියන්නේ ඒක නැති වෙන්නේ කොහොමද කියලා. සංඥාව තමයි පිටකාරී සංඥාව විතරමයි කරන බඳවනම කරනවාට ප්‍රශ්නාක බව සුදුකරන්නේ පදමනා තමයි. සංකල්පනා තමයි කියන්නේ මානසික බලය. ඉතින් සමාජ පහළ මුතු දුක සංකල්ප අපට පුදු කාරණා ඒ ස්ථාන පුතුන් ගන්න දෝෂ දෝෂ ආදී වේවා නැත්නම් කර්මමයි සිතාදාන වන සිතුවිල්ල කොටිනේ කියලා කියනවා. යෝනියෝනේ කියන්නේ කියලා නම් මේක අනිත්‍යකම ආකාරයෙන් කියනවා තමයි ජීවිතේ සමාධිය අතුරු කරන සම්බාධක භෝෂණයේදීත් ඒකම අන්තර්ගතන බලනවා කියන්නේ සමාධිය දෝෂ දාන දෝෂ කියන තමයි සංකප්පන්ගේ දුරකටන්නේ සංකප්පන්ගේ දුරකටයි. ඒක ඇති වෙනවා පෞද්ගලිකව ඇති වෙනවා. මනෝමය සංස්කාර බාන්න කියලා කියනවා. ඒවත් කොහොමද ඇති වෙනවා පෞද්ගලිකව නැති වෙනවා ඇති වෙනවා පෞද්ගලිකව නැති වෙනවා. මේ විදිහට සම්පූර්ණවම කියන අවබෝධය තියෙනවා. ඒ වගේම ඒකාන්තයෙන්ම දුකක් ලබා දෙනවා කියන අවබෝධය ළඟට පිළිගන්න මේ සංකප්පන්ගේ පොලිතනම් මඩු සබඳ දුන්නද මනෝමය සංස්කාර ලබා දෙනවා. ඒ වගේම මේ සිතුවිලි වේදනා සංසාරේ නම් කියන බරපතල මානසික දෙනවා. සුපර්තෝන් දෙතුන් දෙකක් ගන්නවා. දැක්කම මාගේ සුපර්තෝන් දෙකක් ගන්න තියෙනවා. ඒ දුක වෙනස් ආකාරයකට මේවා සමානතවන විදිහට සවස්තන පුළුවන් ගන්නේ. ඒක නිසා හටගන්න බන්නේ කියලා ඒවා සාපතන්නේ කියලා පහසෙන් අවබෝධ වෙන ආකාරය සමාන කීපකම සමාන අවබෝධයක් ඇති කරගන්නවා. මේ විදිහේ වස්තුන් අවබෝධයක් ඇති කරගන්නවා. ඒවා තමයි සම්මස්තයෙන් කියන එක තමයි ඇති කරගන්නා ලද මනස කියලා. සිතාන නාමය කියලා. මේ විදිහට තමයි යන්නේ යෝගනාව සංඥාව සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ එවැනිම බාහිර පංචස්කන්ධ ලෝක පරිදි පංචස්කන්ධ ලෝක එවැනි අධිමාවස්තු සයවන අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක නැවතනකට නැවතනකට සිහිපත් කරන සමාධියේ සිට කර්මෝලියක් ප්‍රතිමන ආකාරයෙන් මේ දැකීම මේ අවබෝධය මේ ප්‍රඥාව ඇති කරගන්නවා. ඒකට කියන්නේ සෝමයේ වශයෙන් ඇති කරගන්නා ලබන ධර්මයි. මේ සංකාමයේ ඥානය බහරණාමය ඥානය බවට පස්සේ කරගන්න පහසුනේ සරි අර සංකාම මුත්‍යාමය ඥානය අත්‍යවශ්‍යයි. ඒක නිකුණ සම්බන්ධ ඥානය ඒක කියන්න පහසුයි. මේ විදිහට මේ ඔක්කොම ලෝකයන් හතරම කියන ධර්මතා අනිත්‍ය වශයෙන් දකින්නට පුළුවන්. දුක්ඛ වශයෙන් දකින්නට පුළුවන්. අනාත්ම වශයෙන් දකින්නට පුළුවන්. ඒකම නිවන් මාර්ගයේ මුලික වෙනවා. උදාහරණ එක්තරා සංකේතන දේශනා කරන මේ ලෝක කිසිම සංස්කාරයක් මුඛවතුන් යමකින් දැකනවා ඒක සම්මතනයනේ දැනෙන්නේ සම්මතනයනේ පැතුම් ලක්ෂණවල ධර්මයෙන් කියනවානේ ඒ නැත්තම් ඒක රටාව මාන්දර සෝවාන් ආදී මාර්ගක දෙන්නේ ඒක නැත්තම් කවදාවත් සෝවාන් වෙනවා නම් සෝවාන් ආදී මාර්ගල දෙන්නේ නැත්තම් සෝවාන් ආදී ඵල දෙන්නේ නැහැ කියලා මම සම්පූර්ණ සූත්‍රයේ කියන සිද්ධාන්තය ප්‍රකාශ කරනවා ඒකේ කියනවා මොකද ඒවගේ මොනවද කිසිම සංස්කාරයක් නැහැ කොහොමද ඒ සංකීර්ණ සංස්කාරයක් ඒවගේම කිසිම සංස්කාරයක් ආවරණයක් නැහැ අර සංකීර්ණ සංස්කාරයක් දෙන්නේ කියන දස්තාවක් තමයි එනිසා මේ සියලුම දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා සම්මස්තනය කරනවා මොනම මොනක විනසා බලනා නරකලා කියන සංකල්ප බලනා යන්නේ තමයි සමාන පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂ දතාවෝ යටපත් කරගත්තේ එහෙනම් මේකේ තාපීනකට පොඩ්ඩක් කියනවා කියන්නේ සම්බන්ධයෙන් අවබෝධය අවශ්‍යයි. මොනිදී කල්පනා කරන තෝරන ආනාපානසතිය ආනාපානසතිය කියන්නේ සම්පූර්ණයෙන්ම මොනවාද බහනාවක් වටානේ කියන්නේ ආනාපානසතිය විස්තර කරනවා බලනවා මොනියම කියන්නේ ආනාපානසතිය කියන්නේ මේ නම් තියෙන බලකාරකම් කියනවා. ඒ කියන්නේ කල්පිතේ නිවන් යන මාර්ගයේ ප්‍රතිපල සම්පූර්ණ වෙනවා. ඒ වගේ පිටුතුනේ තෝරන්නේ කිසිම අවබෝධයක් නැහැ බලාපොරොත්තු වෙන කතාවෙන්නේ කොහොමද කියන්නේ. අම බොහෝම බාහුවයක් ගන්න. අවබෝධයේ අවශ්‍ය පිටුතුනේ සංඥාවක් තියෙනවා. ඒකෙන් නිකන් ආව කියන වචන අහන්න පුළුවන්. සමාසම අධ්‍යාපනයේ සත්‍යයෙන් ඒකත් විනෝදිනේ ගන්නේ සමාජයේ මොන සමාජයේ බසින් එකක් ඒක නිසා මේ අනුත්‍යාදී ලක්ෂණ සමාජයේ මොන සමාජයේ අවබෝධ කරගත්තේ ඒක අවබෝධ කරගන්න අපුණා නැවත බහනා කරනකොට මේ භාවනාව තුළින්ම මේ මොහොතේදී ඉස්සරහම ඒ අනිත්‍ය දනාතාව දක්වන සම්පූර්ණ ලක්ෂණ බලවත් උපුන්තම් යක්ෂණාදී කරගන්න සූදානම් වඩා සාමජීවය ජීවිතවලට ඕනවා. උපකරණ කරන අනිත් නිගමන සංස්ථා වල තමයි නම්බති ලංකාවේ මන්දිර කියලා ඉතින් සංගීත ආරම්භ කියලා ඉතින්. උපසංසමේ ආර්යමය මනෝ කියන එක නැත්තර නැති කරන්නේ. මගේ කියන සම්පූර්ණම මනෝපාදානික අත්මානය සම්පූර්ණම දරගන්න. දැඩත් එක්ක ගොරම් වෙනකොට මේ සංස්කාරwidetilde මනස කියනක සම්පූර්ණමයි කරන්න තියෙන්නේ. ඒක නිසා ඒ අනිත්‍ය වශයෙන් යන බුදුරජාණන් මම මගේ කියලා කියනවා. මේ අනිත්‍ය යන බව දැනගන්න තමයි මම මගේ කියලා අල්ලගන්නේ. ආපිටමන බඳන සම්පන්නතාවක් සමස්තක් වෙනවා. ඒ සම්පන්න තේරුම තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා සම්පන්න දෙනවා කියලා අපිට කියනවා. ඒ සම්පන්න නෝනකට පස්සේ උදම් කරලා අපි මොනවද සම්ප්‍රදායයන් හරිනේ නැත්නම් මේක කියනවා කියන්නේ කොහොමද සම්බන්ධ සම්බන්ධ කරගන්න. ඒකට බලන්න තියෙනවා කියලා සම්මත වශයෙන් කියනවා. පුරුමාන සංකේ තියෙනවා කියලා කියන්නේ. මම මේ තමයි මේ සංකල්පසන්දනයේ පවතිනකොට මම මගේ කියලා සම්බන්ධව තියෙනවා කියලා කියනවා සම්මතයෙන් කියන්නට පුළුවන්. අර පහන් ගන්නවා නැතිනවා වගේ මේ සංකල්පසන්දනයට නැතිනවා දැක්කම මම මගේ කියලා කියන්නට එතන හිතමන්නේ එහෙම කියනවා නම් එතන කියන බලකම මේ මොඩකම තුළින් තමයි ප්‍රශ්න මොඩකම දෙකේ මොඩකම ප්‍රශ්න තුළින් මේ මොඩකම ප්‍රශ්න කරන කොහොමද කියලා ඒ අනුකූලව තමයි අනාගතයේ මතක ගන්න තමයි මම ආදෝෂ කරන්න කියලා තමයි. දැන් තමයි කාලයක් අපි ගන්න ඕන කාලයකටවා ඒ නිසා මේ දේශනාව මෙන්න කියන විස්තර කරන්න ගන්න මම මේක දේශනාවට පාවිච්චි කරන්න නිවන් යන බලාපොරොත්තු වෙන මාර්ගය සම්බන්ධයෙන් මම දැනගන්න කැමතියි ඒක ආරම්භ කරන්න කිසිම දෙයක් නෑ පොදේ බලන්නට සම්මානයෙන් යොදන්නට ඒක මාර්ගය ඒකේ යම් කෙනෙක් භාවනා කරනවා නම් ඒක මම භාවනාවක් නෙවෙයි කොට තමයි අවබෝධ කරගන්න ඕනේ කියලා මම කියන්නේ සම්මේ දෙකකින් පිටින් දෙකක් භාවනා කරන එකයි ඒක මේක මොනවානේ කිසිකනක ගොඩක් නැහැ මම කියන්නේ මොනවා ගන්න හැදෙන්නේ ඒක නිසා කරුණුතුනේ ආදර්ශන මාර්ගයේ ගමන් කිරීමෙන් නම් ගායනක තියෙන පුළුවන් කෙනෙක් වෙනවා අනිවාර්යයෙන්ම ඒක ආදර්ශන මාර්ගයේ පස්සේ අර සම්මා වාචා සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීවකම් පිළිබඳ මාතෘක ඉතලගන්න ඒවා පදනම් කරගෙන සම්මා ධාරණය වශයෙන් සඳහා සම්මා සතිය දිනු කරන්න සංඥා සමාධිය දිනු ගන්න ඒකනේ සංඥා දිට්ඨිය ඇතුලේ සංඥා දිට්ඨිය තමයි මේ අනිත්‍යයෙන් ලෝකයේ තියෙන දය අනිත්‍ය ලක්ෂණමයි ලෝකයේ තියෙන යථාර්ථය වූදී සම්පන්න කියන සාන්තපුණ්‍ය විස්සක්තිය කියලා වූදී අනිත්‍ය අනාත්මය සංස්කාර ගන්න විස්සක්තිය මන අත්හල මුඛී ජනාවදී කියන මේ අත්හල වෙන සම්බුද්ධ ධර්මයේ දක්වන එතකොට බුද්ධ සංකේතයේ දකින ඥානය ඇතිවෙන තුලින් මාර්ගපත් වේදෙන මාර්ගපත් වේදෙන තුලින් මේ දුක්ඛ දුක්ඛ සමුදය සහානය කරගන්න සිදුවන ජීවන ආදී ප්‍රකාශන ගමන් වලදී සංසාර දුකින් මුදෙන්න පුළුවන් ඒ සඳහා භාවනාවක් කරන්නට ඕන ඒ භාවනා කියන්නේ විශේෂයෙන්ම අර පොරොත් දුකෙන් තොරව නැත්නම් දුක්ඛ සමුදය සහානය කරගන්න කියන කර්ම මන්ත්‍රය කියලා උපකල්පේ සමාජයේ සුකුම සිදුවන බලන සිටේ සමහර සංගමන අසහරින් සිදුවන සිලක්ටි. මේ අසහරින් අදරණය සමහර සුකුම පොළවේ සුකුම පොළවේ නම් යම් කිසි ආනාපානසති ධර්මනාවනි තවදානා සුකුම වේදන සුකුම වේ ධර්මනාවක් නෝන ඒක උපන්න කරගන්න සුඛාලන්න කොන මොකද සමාජයේ විකේ කුලතාව සංකල්පනාවක් කියලා මම දක්වන්නේ සමාජ වාසිකත්වයෙන් තමයි ලතාවුත් සත්‍යයක් කොහොමද කියන්නේ කරගෙන අපිට පාස්වෙන සම්බන්ධ සංස්කාරයේ අනිත්‍ය දුක අනාත්මයි අසුභයි කියන ගැන කතා කරනවා. සාමාන්‍ය කියලා තියෙනවා. ඒකත් ගොඩවස්තාවුනේ කියන තරමට දාහතෙන් කියලා කියනවා. සාමාන්‍යයෙන් මේකට පුළුවන් නම් සත්‍යනිසංකාර මහා විපස්සනා දාන කුඩා උදෝකයන් කරනවා. ඒකත් ඒකේ තරම් ගම්බීර කරුණ නමුත් ඒක තරම් කියලා බලන්නේ කියන විට සමාජයේ සිදුවන සම්මස්තය කියන එකට මොනවා ටිකක් බලතම වැඩි කරගන්න පුළුවන් වේ. ඒකත් මේ විදිහට සංසාර සමාජමත් කරගෙන ඉවරලා භාවනා නොකරන අවස්ථාවකදී වාගේ සමාජයෙන් සිදුවන වෙලාවට මේ නිකන් සිදුවන සාමාජික වලින් සංකල්ප සම්බන්ධයෙන් වෙනසක් තියෙන සංකල්ප අවබෝධයක් පිළිබඳව කියනවා කියන්නේ සමාජ අවබෝධයක් පිළිබඳව කියන්නේ අනිත්‍ය කියලා අවබෝධ කරගන්න දුක කියලා අවබෝධ කරගන්න අනාත්මය කියලා අවබෝධ කරගන්න සංකල්ප අවබෝධ කරගන්න පුත්‍රයන සරණම තමයි කියලා අවබෝධ කරගන්න අවබෝධ කරගත්තාට පස්සේ භාවනා කරන විට මේ සියලුම සංස්කාර ගන්න අනිත්‍යමය කිසිම දෙයක් ආත්ම සම්පූර්ණ කරන්නට ඕනේ කියලා කොහොමද මේක දාස්තන වලට දාස්තන කියනවා තමයි පුළුවන් කියන කරුවත් මේ දක්වා දුක සතරේ සමරන සාරාංශය. අදවන කල්පනා කරන බුදුදානන් වහන්සේ බුද්ධ පූජා කරලා සංඝයාට මෙන්න දානෙ දෙන දුන්න සරෝජන මනෝන් දානය සරණේ කළා මේ කන්දක් සූදානම් කරපත් තියෙනවා. අපිට මේ සංස්කාර ලෝකේ යථාර්ථ සත්‍යයන් බව දුරු කරගන්න. මේ අනුකූල සේවනාත්මක සංස්කාර ධර්මයක් යන්න ආදාරදා අමාරුවෙන් පන්සල් සමාමයේ සංකෝප වේලාවක් නාමීවා